දැන් මේ සෑම දිනාම සූදානම් වන්නේ පිට බණහන්නට ඕන. එතකොට පින්නතුනි අද අපි කියා දෙන්නේ බොහොම වටිනා ලස්සන සූත්‍ර දේශනාවක්. හැබැයි මේ සූත්‍ර දේශනාව සමහර වෙලාවට ඒ අවසානයේ සඳහන් වෙන කාරණා ටික ටිකක් ගැඹුරුයි. නමුත් ඊටාත්ම වැදගත්. මොකද බෞද්ධ පරමාර්ථ ඉෂ්ට කරගන්නට අත්‍යවශ්‍ය කාරණා රාශියක් මේ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ සූත්‍රයේ සඳහන් වන්නේ පින්නතුනේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ. සූත්‍රයේ නම තමයි රත විනීත සූත්‍රය. පින්නතුනේ අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවන මහා විහාරේ වැඩ ඉන්න දවසක කපිලවස්තුපුර නැත්නම් ජාත භූමිය ජාත භූමිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඔව් බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච ප්‍රදේශය. ඒ තමයි කපිලවස්තු පුරනුවර. ඉතින් මේ ප්‍රදේශයේ ඉඳලා ස්වාමීන් වහන්සේලා 500 නමක් බුදුරජාණන් වහන්සේ දකින්නට ආවා. කොහෙටද ආවේ? රජගහ නුවරට. බුදුරජාණන් වහන්සේ දවසල වැඩ සිටියේ රජගහ නුවර. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ තිබුණ හොඳ පිළිසඳරක්. ඕනම කෙනෙක් මේ විසුණු වහන්සේ නමක් වැඩිහාම මහන්සි පිළිසඳරේ දෙනවා. කොහොමද මේ වස් කාලේ හොඳට ගත වුණාද? හොඳට දාන මාන ලැබුණාද? මුකුත් උපත් මොකක් හරි කරදරයක් එහෙම වුණාද? මේ විදිහට හැම දෙයක්ම බුදුරජාණන් විමසනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ සිරිතක්. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ මේ වික්ෂුන් වහන්සේලා 509කින් අහන කොහොමද හොඳට ගත කළාද? කොහේ ඉඳලා ආවේ? ඉතින් මේ වික්ෂුන් වහන්සේලා කියනවා අපි ස්වාමීනි ජාත භූමියේ ඉඳලා ආවේ. ජාත භූමිය කියලා කියන්නේ කොහෙද? කිඹුල්වත් පුරනුවරට. ඉතින් බුදුරජාණන් වහන්සේ අසහවදාලා මහණෙනි එහෙ ඉන්නවද බොහෝම අර දස කතාවත්වයෙන් යුක්ත අනිත් වික්ෂුන් වහන්සේලාගේ ගරු සම්භාවනාවට ප්‍රාප්ත වෙච්ච වික්ෂුන් වහන්සේලාම ඉන්නවාද කියලා ඇහුවා. ඉතින් මේ වෙලාවේ මේ වික්ෂුන් වහන්සේලා කියන ස්වාමීනි අපේ නිරන්තර ගෞරවයට පාත්‍ර වෙච්ච වටිනාම ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා ඝාත භූමියේ. ඒ තමයි මන්තානි බෙමිණියගේ පුත්‍රයා වූ මේ මන්තානි පුත්ත පුන්න ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ බොහෝම හොඳ කෙනෙක්. හරිම ආදර්ශමත්. උන්වහන්සේ නිසා තමයි අපට මේ ධර්මාලෝකය ලබා ගන්නට ලැබුණේ. බොහෝම හොඳ හාමුදුරුව කෙනෙක්. පින්නතුනේ දස කතාව පිට කලින් අපි කියා දීලා තියෙන දැන් අමුත්‍යෙන් එක කියා දෙන්න අපි යන්නේ නැහැ. නමුත් සූත්‍රයේ සම්පූර්ණ වෙන්න අපි කෙටියෙන් කියන්නම්. බුදුරජාණන් වහන්සේ අසාවදාලේ මොකද්ද? දස කතාවස්තුලාභ භික්ෂුන් වහන්සේ නමක් එහෙ ඉන්නවද කියලා. ඒ දස කතාවස්තු කියලා කියන්නේ මොකද්ද? දැන් අපි ජීවිතේට පුරුදු කරගන්න ඕන කතා මොකද්ද? දස කතාව. නමුත් අපිට පුරුදු මොකද්ද? අපිට පුරුදු දෙතිස් කතාව. දෙතිස් කතාව අපිට 아무තින් කියලා දෙන්න දෙයක් තියෙනවද? නෑ. gedara dure හැමතැනම අපි ඕකනම් ඉතින් හැම වෙලේම කරන කතාවක්. ආණ්ඩුව ගැන, යුද්ධය ගැන නේද? තව තව නළු නිලියෝ ගැන ඒවා කතා කළාට කමන්නේ නෑ. නමුත් ජීයන් හැටියට ඉතින් ඒවා කතා කරන්න වෙන අවස්ථාවන තරම් යෙදෙනවා. නමුත් පින්නතුනේ බොහෝ දාත සිල් සමාදන් වෙච්ච මෑණිවරු පියවරුත්ව කතා කරන එක තමයි හොඳ නැත්තේ. ඒ නිසා අපි පුරුදු නොකළ ගත යුතු ඒ කතාවන්ග අනිවාර්යෙන් අපි පුළුවන් තරම් බැහැර වෙන්න ඕන. ඉතින් ගිහි ජීවිත ගත කරන අයට ඉතින් කතා කරන්න සිද්ධ වුණාම කතා කළාට කමන්නේ නමුත් තේවත් සමාදන් වෙලා ඉන්න වෙලාවට ප්‍රතිපත්ති පුරන වෙලාවට ඒ වගේ අවස්ථාවලදී අපි දිසිස් කතාවලින් සම්පූර්ණයෙන්ම අයින් වෙන්නට ඕන. එතකොට පින්නතුනේ දස කතාවස්තු කියලා කියමුනවාද? අල්පේච්ඡ කතාව, සන්තුට්ටි කතාව, අවිවේක කතාව ඊළඟට අසංසත්ත කතාව විරිය ආරම්භ කතාව ඊළඟට සීල කතා සමාධි කතා පඤ්ඤා කතා විමුක්ති කතා විමුක්ති ඥාන දර්ශන කතා මෙන්න මේ කතා 10න් යුක්ත භික්ෂුවක් දෙකේ තමයි බුදුරජාණන් වහන්සේ ඇහුවේ ජාත භූමියේ ඉන්නේ. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා කියන අනේ ස්වාමීනි මන්තානි පුත්ත පුන්න ස්වාමීන් වහන්සේ මෙන්න මේ ಗುಣ 10න්ම යුක්තයි. අල්පේච්ඡ කතාව කියලා කිව්ව අපි කෙටියෙන් හිතාගත්තොත් අල්පේච්ඡකම කියන්නේ සැහැල්ලු පැවැත්ම. ඒක පින්නතුනේ පැවිද්දන්ට විතරක් නෙවෙයි. මේ අත්තන්ටත් හරියම හොඳයි සැහැල්ලු පැවැත්ම. සැහැල්ලුවට සමබරව ජීවත් වෙන්න ලැබෙනවා නම් කොච්චර දෙයක්ද? ඉතින් සැහැල්ලු පැවැත්මට හිත පුරුදු කරපුවාම ඒක පුදුමාකාර සැනසීමක් තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් මේ ඇත්තොත් මේ ජීවිත ගත කරාට කමන්නේ නැහැ. පුළුවන් තරම් තමන්ගේ ජීවිතේ පැහැදිලි කරගන්න ඕනේ. ඒ වගේම අල්පේච්ඡ අල්පේච්ඡ ස්වභාවය ඇති කරගන්න ඕනේ. කියන්නේ හැම දෙයක්ම ප්‍රමාණයට Tamanට අවශ්‍ය ප්‍රමාණයට පරිහරණය කරන්න අපි පුරුදු වෙන්නට ඕන. මේක තමයි අල්පේච්ඡතා. සන්තුෂ්ඨිතාවය කියලා කියන්නේ ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න ඕන. ඒක අපිට තේරෙනවද? අද සමාජයේ වෙලා තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ලැබෙන දෙයකින් සතුටු වෙන්නේ නැහැ. ඉතින් බලන්න මේක මහා අපරාධයක්. මොකද අපි කුඩා කාලේ දැන් මේ කුඩා දරුවෝ ඉන්නවා. මේ දරුවන්ට උගන්වනවා. ඉගෙන ගන්නවා කියන එක ලේසි නෑ නේද? පාඩම් කරලා බොහොම මහන්සි ඉගෙන ගන්නවා. ඉතින් ඉගෙනගෙන රැකියාවක් හොයාගෙන, ගෙවල් දොරවල් හදාගෙන, කසාද බැඳලා, ළමයි හදලා තව උසස් විදිහට අපි ජීවත් වෙන්න තමයි අපේ කාගෙත් බලාපොරොත්තු. ඉතින් මේ ඔක්කොම අපි කරන්නේ මොකටද මේ මහන්සිය? මොකටද? හ්ම් සන්තෝෂයෙන් ඉන්නනේ. සන්තුට්ටි පරමණ්ඩණං. උතුම්ම ධනෙ මොකද්ද? සතුට. ඉතින් අපේ අයට මේ සතුට තියනවාද? තියනවාද? ලැබිච්ච දෙයකින් සතුට වෙනවද? නෑ. එහෙම සතුට වෙන්නේ නෑ. එකක් ලැබෙනකොට ඊට වඩා වැඩි එකක් තව ඕන වෙනවා. මුදල් ලැබෙනකොට ඊට වඩා වැඩිය මුදල් අවශ්‍ය වෙනවා. කිසිම කෙනෙක් වෙනතු මේ ලෝකේ සෑහීමකටපත් වෙනවද? නෑ. ඉතින් අපි අර අච්චර කාලයක් මේ ජීවත් වෙන කෙටි කාලය සාර්ථක කරගන්න සතුටෙන් ඉන්න තමයි අපි දුක් විඳින්නේ. නමුත් සතුටෙන් ඉන්නවද මිනිස්සු? මැරෙන කම්මේ ඇයට මදි. ඒ නිසා සතුටක් නැහැ. ඒ නිසා සන්තුෂ්ටි කතාව අපි අනිවාර්යෙන් පුරුදු කරගන්න ඕනේ. ඒක අත්‍යවශ්‍ය දෙයක්. ඊළඟට මොකද්ද? පවිවේක. ඒ කියන්නේ විවේකයේ පුරුදු කරගන්න ඕන කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය. කාය විවේකය කියලා කියන්නේ කුඩ කලාවේ යනවා එනවා. ඉතින් ගියන් හැටියට මෙයන්ට ඒක කරන්න අමාරුයි. නමුත් පින්නතුනේ සතියකට එක දවසක් හරි අපි ටිකක් විවේකී පුරුදු කරන්න ඕන. නැත්නම් දවසට පැය භාගයක් හරි විවේකී පුරුදු කරන්න ඕන. හොද කලාවේ යනවා එනවා. ඒ වගේම කාර්තිකුදලි කතා බහට යන්නේ බොහොම විවේකී වෙන එක තමයි කාය විවේකී කියලා කියන්නේ. චිත්ත විවේකී කියලා කියන්නේ හොඳ චිත්ත සමාධියක් ඇති කරගෙන. ශක්තිමත් චිත්ත සමාධියක් ඇති කරගැනීම තමයි චිත්ත විවේකය. උපදි විවේකය කියලා කියන්නේ අපේ බෞද්ධ පරමාර්ථය නැත්නම් නිවන. එතකොට පින්ක මෙන්න මේ විවේකයෙන් යුක්ත වෙන්නට ඕන. ඒක ඒ විවේකයේ සම්බන්ධ කතාව කියලා කිව්වෙ මොකද? මේ විවේකයේ පිළිබඳව එයා විවේකයෙන් ඉඳගෙන අනිත් අයටත් විවේකයේ පිළිබඳ වටිනාකම කියනවා. එහෙම නැතුව තමන් විවේකයෙන් ඉන්නේ නැහැ. අනිත් අයට කියන විවේකයෙන් ඉන්න කියලා. එහෙම බෑ. දැන් මෙතන මේ පුණ්‍ය ස්වාමීන් වහන්සේගේ ගුණය තමයි උන්වහන්සේ අල්පේච්ඡයි අනිත් අයටත් කියන අනේ ආයතුන් වහන්සේලා අනේ මේ ස්වාමීන් වහන්සේලා අල්පේච්ච වෙන්න. අර ඒ විදිහ තමන්ගේ ගුණෙන්ම තියෙන ගුණේ තමයි අනිත් අයටත් පුරුදු කරන්න කියලා කියන්නේ. ඉතින් ඊළඟට අසංසත්ත කතා කියලා කියන්නේ සංසර්ගයෙන් ඔය නිතරම අපි මේ කාත් එක්ක හරි කතා කර කර ඉන්නේ නේද? ඉතින් අපිට කතාවෙන් අපිට කවුරු හරි ඕන සම්බන්ධ වෙලා කතා කරන්න ඥාතියෙක්, දරුවෙක් නැත්නම් අසල්වාසියෙක් නිතරම අපට කතා බහ කරන්න ඕනේ. ටිකක් ඒකෙම පින්නතුනේ අයින් වෙලා බලන්න පුදුම තැනසීමක් තියෙනවා. ටිකක් හොද කලාව ඉන්න පුරුදු වෙන්න බලන්න. ඒක මහා පුදුමාකාර තැනසීමක්. ඉතින් ඒ වගේ මේ කතාවෙන් යුක්ත වෙන්න ඕනේ. ඊළඟට වීරිය. වීරිය කියලා කිව්වම මේ අප දන්නවා. මේ වීරිය කියලා කියන්නේ වීරියක් නැතුව ලෞකික ලෝකෝත්තර කියන උභයාර්ථයම යහපත් කරගන්න පුළුවන්ද? බෑ. වීරිය තිබුණ නැත්නම් මොකක්වත්ම කරගන්න බෑ. ඒ නිසා වීරිය කියන එක අත්‍යවශ්‍යයි මෙන්න මේ සම්බන්ධව කතාව. සීල කතාව, සමාධි කතාව, ප්‍රඥා කතාව, විමුක්ති කතාව. විමුක්ති කතාව කියලා කියන්නේ නිවන සම්බන්ධව කතාව. ඊළඟට විමුක්ති ඥාන දර්ශන සම්බන්ධව කතා කියන්නේ 119 ප්‍රත්‍යක්ෂා ඥාන පිළිබඳව. ඒ ඒ සම්බන්ධව කතා විතරම අපි ඇති කරගන්නට ඕන. 119 ප්‍රත්‍යක්ෂා ඥාන දන්නවද? ඒ කියන්නේ පින්නතර දැන් සෝහාන් වුණාමද සෝහාන් මාර්ගය මෙනෙහි කරනවා, ඵලය මෙනෙහි කරනවා. ඊළඟට ප්‍රහීන කෙලෙස් මෙනෙහි කරනවා, ප්‍රහීන වෙන්න තියෙන කෙලෙස් මෙනෙහි කරනවා, නිවන මෙනෙහි කරනවා. ඔන්න පහයි. දැන් සකදාගාමී මාර්ගයත් ඔය විදිහට මාර්ගයේ ඵලය, ප්‍රහීන කෙලෙස්, ප්‍රහීන වෙන්න තියෙන කෙලෙස් ඊළඟට නිවන. ඒකට 10යි. අනාගාමී මාර්ගයේදීත් එහෙමයි. එහෙනම් නිවනදීත් එහෙමයි නිර්වාණයත් මාර්ගය මෙනෙහි කරනවා ඵලය මෙනෙහි කරනවා ඊළඟට ප්‍රහීන කෙලෙස් මෙනෙහි කරනවා රහතන් වහන්සේට ප්‍රහින්න කරන්න තියෙන කෙලෙස් මෙනෙහි කරන්න තියනවද? නෑ. එතන එහෙම නැති හින්දා උන්වහන්සේ නිවන මෙනෙහි කරන. එතකොට 19ක් වෙනවා. මෙන්න මේකට තමයි කියන්නේ ඥාන දර්ශන කතා කියලා. ඒතකොට පින්නතුනේ මෙන්න මේ සම්බන්ධව කතාවන් දෙන් යුක්තයි කවුද? මන්තානි පුත්ත පුන්න ස්වාමීන් වහන්සේ. බොහොම ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් මුන්වහන්සේ නිතරම අවවාදන් ශාසනා කරන වික්ෂුන් වහන්සේලාට තනේ මේවා පුරුදු කරගන්න ජීවිතේට. බුද්ධ ශාසනයක් සම්මුඛ වුණා. උතුම් පැවිද්දක් ලැබුණා. බුදුරජාණන් වහන්සේ ධර්මානුව ජීවමානව වැඩ ඉන්නවා. එනිසා මේ ලබාගත් දුර්ලභ ජීවිතේ යහපත් කරගන්නේ වහා මේ සංසාරයෙන් අත මිදෙන්න කියලා නිතරම විසුණු වහන්සේට අවවාද කරනවා. ඉතින් අර විසුණු වහන්සේලා 500 දෙනාම උන්වහන්සේගේ අවවාද අනුව කටයුතු කළා තමයි උන්වහන්සේලා නිකලිස් උත්තරයන් බාටපත් උනේ. ඉතින් අර ස්වාමීන් වහන්සේලා මේ රහතන් වහන්සේලා 500 නම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ බොහෝම සතුටෙන් ප්‍රකාශ කළා මේ ස්වාමීන් මන්තානි පුත්ත පුන්න ස්වාමීන් වහන්සේ බොහෝම ශ්‍රේෂ්ඨ කෙනෙක්. උන්වහන්සේ මේ දස කතාවෙන් යුක්ත වාසය කරමින් අපට මේ දස කතා වස්තුව පුරුදු කර ගන්න අනුශාසනා කරනවා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කාරණේ දන්නවා. උන්වහන්සේ මේක අනුමෝදනාවෙන් බොහොම සතුටෙන් පිළිගත්තා. මෙන්න මේ ළඟ මේ වෙලාවේ මේ සාකච්ඡාව යන වෙලාවේ මෙතන වැඩ හිටියා කවුද? සැරියුත් මහ රහතන් වහන්සේ. සැරියුත් මහ රහතන් වහන්සේ, ඒ වගේ මොගලන් මහ රහතන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලා නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ සමග තමයි වැඩ හිටියේ. ඉතින් සැරියුත් මහ රහතන් වහන්සේට අනේ මේ මන්තානි පුත්ත පුන්න ස්වාමීන් වහන්සේ දැකලා මටත් යම් කිසි සාකච්ඡාවක් කරන්න තියෙනවා උන්වහන්සේ දැන හඳුන ගන්න තියෙනවා හරියම හොඳයි කියලා කාර්ය හිතුනේ සරියුත් ස්වාමීන් වහන්සේට. ඉතින් මෙහෙම කාලය ගත වුණා බුදුරජාණන් වහන්සේ නැවත සවැත් නුවරට වැඩම කළා. මේ සිද්ධිය සිද්ධ වුණේ අරාජගහ නුවර. උන්වහන්සේ නැවත වැඩම කළා සවැත් නුවරට. ඉතින් මෙන්න මේ අවස්ථාවේ පුණ්‍ය ස්වාමීන් වහන්සේට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්නවා කියලා. ඉතින් පුණ්‍ය ස්වාමීන් වහන්සේ මොකද කළේ? බුදුරජාණන් වහන්සේ දකින්නට පැවැත්වුර ජේතවන මහා විහාරයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා සතර සාමීචියේදීලා දිවහා විහරණය පිලිස අන්දවණයට වැඩම කළා. පිලිස මේ අන්දවණය කියලා ධර්මයේ සඳහන් වෙන්නේ මේක විවේක කාමීන්ට පුදුම තැනක්. බොහෝම භාවනානුයෝගීව ඉන්නවා නම් හොඳ විවේක ස්ථානයක් තමයි මේ අන්දවණය කියලා කියන මේ වනාන්තරය. ඉතින් මෙන්න මේක ආරංචි වුණා කාටද? සරීත් ස්වාමීන් වහන්සේට. සරියුත් ස්වාමීන් වහන්සේට ආරංචි වුණා. ඔන්න මන්තානපුත්ත පුන්නහාමුදුරු බුදුරජාණන් වහන්සේ දැකලා දිවහා වේරණේ පිණිස අන්දවණයට වැඩම කළා කියලා. ඉතින් සරියුත් මහරහතන් වහන්සේ කියලා කියන්නේ නිහතමානීත්වයේ ප්‍රතිබිම්බයක්. උන්වහන්සේ පුදුමාකාර නිහතමානී උත්මේ. ඒක අපේ මේ බෞද්ධයන්ට බොහෝම වැදගත් එකක්. මොකද සමහර අය ටික කාලයක් ඉගෙනගෙන දැනුගත්කම් හදාගෙන ඒ වගේම ධනවත් භාවය හදාගෙන ප්‍රසිද්ධිය හදාගෙන අහංකාර වෙනවා උඩඟු වෙනවා නමුත් පින්නතුනි සරියුත් මහරහතන් වහන්සේ කියලා කියන්නේ මහා ප්‍රඥාව පෘතු ප්‍රඥාව ජවන ප්‍රඥාව තීක්ෂණ ප්‍රඥාවෙන් යුක්ත උත්තරයන් වහන්සේනමක් මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේට පමණයි උන්වහන්සේ දෙවලි වෙන්නේ නමුත් නිහතමානීකම උපරිමයෙන්ම තිබිලා තියෙන සරියුත් මහරහතන් වහන්සේගේ. ඒ බව හොඳටම වැටහෙන උන්වහන්සේගේ චරිතාර්ථ දානේ අපි හොඳට පරිශීලනය කරනකොට පුදුම විදිහේ නිහතමානීත්වයක් ප්‍රදර්ශනය කරපු බුදුසුණාන්සේ නමක් තමයි කවුද? සරියුත් මහරහතන් වහන්සේ. එතකොට පින්නතුනේ සරියුත් මහරහතන් වහන්සේ අර පුන්නහාමුදුරංග පිටිපස්සේ නිසීදනයත් අරගෙන වැඩම කළා ආන්දවණයට. දැන් දෙන්නම දිවහා විහාර විවරණ සමයදුණා. සමයදීලා දිවහා විහරණයේ අවදි වෙලා සරියුත් ස්වාමීන් වහන්සේ වැඩියා පුන්නහාමුදුර ළඟට. පුණ්‍ය ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා. මොකද පුණ්‍ය හාමුදුරු කවදාකවත් සරියු ස්වාමීන් වහන්සේ දැකලා තියෙනවද? නෑ දැකලා තිබුණ නෑ. හැබැයි නමින් අහලා තියෙනවා සාරිපුත්ත කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ශ්‍රාවකයා, ප්‍රථම ශ්‍රාවකයා කියන්නේ ප්‍රධාන ශ්‍රාවකයා, ඒ වගේම ප්‍රඥාවෙන් අග්‍රතානාන්තර ලැබපු ප්‍රධානම ශ්‍රාවකයා කියලා අහලා තිබුණා. නමුත් දැකලා තිබුණ නෑ. ඉතින් පිළිතුර රහතන් වහන්සේලාටමත් ඔය හැම එකක්ම පේන උන්වහන්සේට බැලුවොත් තමයි පේන්නේ. උන්වහන්සේට අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් පුණහාමුදුර දැනගත්තේ නෑ මේ සරියුත් ස්වාමීන් වහන්සේ කියලා. මේ සරියුත් ස්වාමීන් වහන්සේ පුණහාමුදුර ළඟට ගිහිල්ලා අහනවා. "හැබැයි ඔබ වහන්සේ අපගේ ශාසනීය භ්‍රමචර්යාව හැසිරෙන කෙනෙක්ද?" ඉතින් මේ සරියුත් මහරහතන් වහන්සේ දන්නවා. නමුත් දැන් කතාවක් මොකක් හරි ආරම්භ වෙන්න ඉපේ. ඒ නිසා සරියුත් ස්වාමීන් වහන්සේ ඇසුවා ඔබ වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ භ්‍රමචර්යාවේ හැසිරෙන කෙනෙක්ද? ඉතින් පුන්නහාමුදුරුවෝ කිව්වා ඔව් වැවැත්නි මම මේ ශාසනේ භ්‍රමචර්යාවේ හැසිරෙන කෙනෙක්. හොඳයි ඔබ වහන්සේ මේ ශාසනේ භ්‍රමචර්යාවේ හැසිරෙන්නේ සීල විසුද්ධිය සඳහාද ඔබ වහන්සේනේ භ්‍රමචර්යාවේ හැසිරෙන්නේ. ඉතින් පුන්නහාමුදුරුවෝ නෑ නෑ මම සීල විසුද්ධිය පිණිස නෙවෙයි. ඉතින් ඒ වෙලාවේ අහනවා කවුද සරියුත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ චිත්ත විසුද්ධිය පිණිස මේ ශාසනේ භ්‍රමචර්යාව හැසිරෙන්නේ. නෑ මම චිත්ත විසුද්ධිය පිණිසක් නෙවෙයි. එහෙනම් දික්ටි විසුද්ධිය පිළිසත වහන්සේ මේ ශාසනයේ ධර්මචර්යාවේ හැසිරෙන්නේ නෑ ඒත් නෑ එහෙනම් ඔබ වහන්සේ කාංකායතරණ විසුද්ධිය පිළිසත මේ ශාසනයේ ධර්මචර්යාවේ හැසිරෙන්නේ නෑ නෑ නැති කාංකායතරණ විසුද්ධිය පිළිසත් නෙවෙයි කිව්වා එහෙනම් ඔබ වහන්සේ මේ ශාසනයේ ධර්මචර්යාවේ හැසිරෙන්නේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පිළිසත නෑ නෑ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පිළිසත් නෙවෙයි එහෙනම් ඔබ වහන්සේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය පිළිසත මේ ශාසනයේ බවසර හැසිරෙන්නේ ඒත් නෑ කිව්වා. එහෙනම් ඔබ වහන්සේ ඥාන දර්ශන විසුද්ධිය පිණිසද මේ ශාසනේ ධර්මචර්යාව හැසිරෙන්නේ කියලා ඇහුවා. ඒ වෙලාවේ පුණහන්තර නෑ ඥාන දර්ශන විසුද්ධිය පිණිසත් නෙවෙයි මම මේ ශාසනේ ධර්මචර්යාව හැසිරෙන්නේ. ඉතින් සරියුත් ස්වාමීන් වහන්සේ ඇහුවා එහෙනම් මේ විසුද්ධි හත පිණිස නෙවෙයි ඔබ වහන්සේ කවර පරමාර්ථයක් සඳහාද මේ ශාසනේ ධර්මචර්යාව හැසිරෙන්නේ. ඒ වෙලාවේ පින්නතුනේ මන්තානි පුත්තු පුණ්‍ය ස්වාමීන් වහන්සේ කියනවා මම මේ ශාසනයේ ධර්මචර්යාවේ හැසිරෙන්නේ අනුපාදා පරිනිර්වාණය පිණිස. ඒ වෙලාවේ නැවතත් සරියුත් මහ රහතන් වහන්සේ මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ඇවැත්නි සීල විසුද්ධි අනුපාදා පරිනිර්වාණය. ඉතින් පුණාග කරන්නේ එහෙනම් චිත්ත විසුද්ධි අනුපාදා පරිනිර්වාණය. ඒත් නෑ කිව්වා. එහෙනම් ditthi visuddhi anupada parinirvana. නෑ නෑ වැත්ති. ditthi visuddhiyat anupada parinirvana නෙවෙයි. එහෙනම් කාංකා විතරණ විසුද්ධිය අනුපාදා පරිණාමය. ඒත් නෑ කෝ මේ හඳුරු. එහෙනම් පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිණාමදී. ඒත් නෑ කියලා පිළිතුරු දුන්න තුන්න හාමුදුරු. ඊළඟට අහනවා එහෙනම් ඇවැත්නි පටිපදා ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිණාමදී. ඒත් නෑ. එහෙනම් ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිණාමදී. නෑ නැවතියෙත් නෑ. ඒ වෙලාවේ සරුත් ස්වාමීන් වහන්සේ අහනවා එහෙනම් ඇවැත්නි මේ වාගෙන් තොර අනුපාද පරිමාණය තියෙනවද කියලා ඇහුවා. ඒ වෙලාවේ මේ පුණ්‍ය ස්වාමීන් වහන්සේ කියන නෑ නැති මේ වගේ තොරව අනුපාදා පරිමාණයකුත් නෑ කියලා කිව්වා. ඉතින් ඒ වෙලාවේ සරිය ස්වාමීන් වහන්සේ කියන මොකද්ද මේ වහන්සේ කියන්නේ? ඔබ වහන්සේ කියනවා මම මේ සීල විසුද්ධිය පිණිස ධර්මචර්යය හැසිරෙනවා කියලා වහන්සේ නෑ කියලා කිව්වා. ඒ වගේම ditthi විසුද්ධිය චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය අනු මේ පිණිස ධර්මචර්යාවට නම් කියලා වහත ඒත් නෑ කියලා පිළිතුරු දුන්නා. ඒ වගේ මේ වගේ තොරව අනුපාදා පරිණාමයේ පිණිසයි කියලා ඔබ වහන්සේ පිළිතුරු දුන්නා. ඒතර මේ වාගෙන් තොරව අනුපාදා පරිණාමයක් නෑ කියලා ඔබ වහන්සේ කියනවා. දැන් මේ විසුද්ධිහත පිණිස නෙවෙයි ධර්මචර්යාව හැසිරෙන්නේ. හැබැයි මේ වගේ තොරව නිවනක් නැහැ කියලා පුන්න ස්වාමීන් වහන්සේ කියනවා. ඉතින් කොහොමද වහන්සේ මේ කියන කාරණේ තේරුම් ගන්න? කියලා සරියුත් මහ රහතන් වහන්සේ අහුවා. ඉතින් ඇත්තනේ පින්නතුන් දැන් බලන්න මේ එකක් පිළිසවත් නෙවෙයි පුණහාඳුර ශාසනයේ භ්‍රමචර්ය හැසිරෙන්නේ. හැබැයි මේ වගේ තොරව නිර්වාණයකුත් නැහැ කියලා පුණහාඳුර කියනවා. ඉතින් මේක ඔබතෝ කොටික ප්‍රශ්නයක් වගේනේ. ඉතින් සරියුත් මහ රහතන් වහන්සේ කොහොමද මේක තේරුම් ගන්නේ? ඒ වෙලාවේ පුණ්‍ය ස්වාමීන් වහන්සේ කියන ඇරත්නේ සමහර ඔය නුවණ තියෙන අය උපමාවලින් ධර්ම කාරණා තේරුම් ගන්නවා. මම ඔබ වහන්සේට උපමාවක් කියන්නම්. පින්නතුනි මේ සූත්‍ර දේශනාව ඇත්තටම අනිවාර්යයෙන්ම අපි පුරුදු කරගන්න ඕනේ මතක තියාගන්න ඕනේ සූත්‍රයක්. මොකද අපි බෞද්ධය හැටියට අපේ පරමාර්ථය නිවන් අවබෝධ කරගන්න. දැන් මේ මේ ආයතනේ නැත්තම් මේ බෞද්ධයා මේ නාලිකාවේ දැන් අපි පහළම තත්ත්වයේ ඉඳලා එකපාරම උඩ තත්ත්වයට එන්න පුළුවන්ද? ක්‍රමානුකූලව එන්න ඕනේ. පළවෙනි තත්ත්වෙන් දෙවෙනි තත්ත්වයට, දෙවෙනි තත්ත්වෙන් තුන්වෙනි තත්ත්වයට, තුන්වෙනි තත්ත්වෙන් හතරවෙනි තත්ත්වයට එහෙම තමයි එන්න ඕනේ. එහෙම නැති වෙන්න පුළුවන්ද? බෑ. අන්න ඒ වගේ තමයි පින්තුනේ මේ රතවිලිත ප්‍රතිපදාව කියන එක. මේක බොහොම ගැඹුරු සූත්‍රයක්. මේක අනුපිළිවෙලින් තමයි අපි මේ විසුද්ධි හත සම්පූර්ණ කරලා අපේ පරමාර්ථය ඉෂ්ට කර ගන්න ඕන. ඒ නිසා මේ විසුද්ධි හත සම්බන්ධව සෑම බෞද්ධයෙක්ම හොඳ යම්තන් හරි අවබෝධයක් ඇති කර ගන්න ඕන. එතකොට දැන් මේ වෙලාවේ පුන්න හාමුදුරුවෝ නැවැත්නේ සමහර අය මොකද්ද උපමාවලිනු කරුණු තේරුම් කළා දෙනවා. මමත් ඔබ වහන්සේට උපමාවක් කියන්න. ඒ වෙලාවේ තෙරු ස්වාමීන් මේ තුන්න ස්වාමීන් වහන්සේ කියනවා ඇවැත්නි සරත් නුවර රජකම් කරන අපේ කොසල් රජුරු මේ කොසල් රජුරවන්ට මේක උපමාවක්. හොඳට මතක තියාගන්න. මේ කොසල් මහ රජුරවන්ට යන්න වෙනවා සාකේත නගරයට. මේක බොහොම දුර බැහැර තියෙන නගරයක්. ඉතින් මේ නගරයේ හැබැයි ඉක්මනින්ම රාජතාන්ත්‍රික කටයුත්තක් සඳහා කොසල් රජුරන්ට යන්න ඕනේ. ඉතින් මේ සඳහා රජුරු දින ගණනාවකට කලින් කියන මට සාකේතෙට ඉක්මනින් යන්න ඕන. ඒ සඳහා රත හතක් පිළිල කරන්න කියනවා. මොකද එක රතයකින් දැන් අද වගේ වාහන නෙවෙයි තිබුණේ අස්ව කරත්ත. නැත්තම් මොකක් හරි සතෙක් ඇදගෙන යන කරත්තයක්. ඒකට එකම සතාට දිගටම යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා රත හතක් පිළිවෙල කරන්න කිව්වා. ඉතින් මගින් මගට මගින් මගට රාජ සේවකයෝ මොකද කරේ රත හතක් පිළිවෙල කළා කියන්නේ අපි හිතමු කිලෝමීටර් 100ක් ගිහිල්ලා එක රතයක් ඉතින් නවත ඊළඟ රතේ දනගෙන දුන්න සතහට අර අදින සතහට මහන්සියක් නැහැනේ. අර ඒ විදිහට මගින් මගට රත හතක් පිළිවෙල වුණා. ඉතින් මේ කොසල් රජුරු පළවෙනි රතේ නැක් රතේට නැග්ගත වැස්නවරේ පළවෙනි රතේ දෙවෙනි රතේට ගියා. ඒකෙන් යන්න පුළුවන් දුර ගිහිල්ලා ඒ රතේත් අතහැරියා. දෙවෙනි රටේ තුන්වෙනි රටේට ගියා. ඒ රටයත් අතහැරියා. තුන්වෙනි රටේ හතරවෙනි එකට ගියා. ඒකත් අතහැරියා. ඊළඟට පස්වෙනි එකට, හයවෙනි එකට, හත්වෙනි එකෙන් කාකේටිට කුසල රජුරෝ ගියා. ඉතින් රජුරුවන්ගේ නෑහිත මිත්‍රාදීන් ඇවිල්ලා රජුරෝ පිළි අරගෙන කෑම බීම දීලා අහන කොහොමද මේ දීර්ඝ මාර්ගය ඔබතුමා ආවේ? ඉතින් රජුරු හරියටම පිළිතුරු දුන්නා වෙන්නේ කොහොමද? රාජ්‍යරෝ කියන්නේ කොහොමද මම මට මේක ඉක්මනින් වෙන්න ඕනකම තිබුණා. ඒ සඳහා රත හතක් පිළිවෙල වෙලා තිබුණා. මම පළවෙනි රතේට නැග්ගා, ඒ රතේ අතහැරියා. ඊළඟට දෙවෙනි රතේට නැග්ගා, ඒ රතේ අතහැරියා. තුන්වෙනි රතේට නැග්ගා, ඒ රතේ අතහැරියා. මේ විදිහට අනුපිළිවෙලින් අනුපිළිවෙලින් ඇවිල්ලා මම හත්වෙනි රතේ නැගලා හත්වෙනි රතෙන් බැහැලා තමයි මේ සාකේතයට ආවේ. අන්න එහෙම පිළිතුරු දුන්නත් තමයි හරියටම පිළිතුරු දුන්නා වගේ. අන්න ඒ වගේ තමයි ඇවැත්නේ මේ සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය පිණිසයි. චිත්ත විසුද්ධිය ditthi විසුද්ධිය පිණිසයි. ditthi විසුද්ධිය කාංකාවිතරණ විසුද්ධිය පිණිසයි. කාංකාවිතරණ විසුද්ධිය මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පිණිසයි. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පටිපදා ඥාන දර්ශන විසුද්ධිය පිණිසයි. ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිනිර්වාණය පිණිසයි කියලා පැහැදිලි කළා. ඉතින් සරියුත් මහරහතන් වහන්සේ බොහෝම පැහැදුනා. මේ තරම් ගැඹුරු දෙයක් බොහෝම ලස්සනට මේ රත රත උපමා කරමින් පුන්න ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා. දැන් මේකෙන් අපිට තේරුම් කරගන්න තියෙන කාරණා රාශියක් තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේට දෙනම දැන් බලන්න දෙන්නම රහතන් වහන්සේට දෙනම රහතන් වහන්සේලා. ඉතින් රහතන් වහන්සේලා බලන්න පින්නතුනේ උන්වහන්සේලා පවා බණ අහලා තියෙන ධර්ම සාකච්ඡා කරලා තියෙනවා. දැන් අර බෝසිංග සූත්‍රය සඳහන් වෙන්නේ බලන්න. උන්වහන්සේලා එකතු වෙලා සරියු ස්වාමීන් වහන්සේ, මොගලන් ස්වාමීන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේ, මහකාශ්‍යප ස්වාමීන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, රේවත ස්වාමීන් වහන්සේලා එකතු වෙලා රැයට ගෝසිංග සාලවනයේ ධර්ම සාකච්ඡා කරනවා. ඉතින් උන්වහන්සේලා ධර්ම සාකච්ඡා කළ අමුතින් ප්‍රහාණය කරන්න කෙලෙසයක් තියෙනවද? නෑ. බලන්න තියෙන ධර්ම ගෞරවය. නිසා අපි වැන්නම් කොච්චර බනහන්ත ඕනද නේ? ඒ නිසා පින්තුනි මේ බණහන්ට ලැබෙන පූර්ව කර්ම විපාකයක් උතුම් පුණ්‍ය විපාකයක් හැටියට සැලකන්න ඕන. ඒ තරම්ම නිර්මලයි ඒ තරම්ම පිරිසුදු මේ සද්ධර්මය. මොකද අද විනය පිටකේ ගත්තාම අපිට භික්ෂුන් වහන්සේලාට තියෙන විනය පිටකේ ගත්තාම මම නැත්තන්ට කියන්නේ සද්ධාව උපදව ගන්න. මොකද එක එක සැක සංකා අපිට තියෙනවානේ. නමුත් පින්නතුනි මේ විනය පිටකේ ගත්තාම දැන් භික්ෂුන් වහන්සේලාට ප්‍රධාන වශයෙන් තියෙන ශික්ෂාපද 220ක් ශික්ෂාපද හැටියට අනු කුඩා ශික්ෂාපද කෙලවරක් නැහැ. මේ ශික්ෂාපද පින්නතුනේ අද වර්තමාන සමාජයට කොච්චර ගැළපෙනවද කියලා හොඳට සංසන්දනය කරලා බලනකොට අපිට තේරෙනවා. අද කාලයේ පවතින හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ අවුරුදු 2500කට කලින් දැක්කා. විසුන් වහන්සේට මොනම විදිහකටවත් පයින්න පුළුවන් කමක් නැහැ. ඒ හැම තැනම උන්වහන්සේ වැට බැඳලා තියෙනවා. ඒ මොකද මහා කරුණාව නිසා. ඊළඟට මේ ශ්‍රී සද්ධර්මය ගත්තාම දැන් අද අපිට ඉතුරුලාගෙන පොත් 57ක් තියෙනවානේ. මේ පොත් 57 තියෙන එක පදයක් අද කාලේ පහළ වෙච්ච ව්‍යාකරණකාරයෝ ඉන්නවානේ. නේද? ව්‍යාකරණ නිරුක්තිය සම්බන්ධ නිරුක්තිය දන්න බොහොම ප්‍රාඥයෝ ඉන්නවා. ඒ කිසිම කෙනෙකුට කියන්න බෑ මේ පදේ නිරුක්තියට වැරදි කියලා. ඒ තරම්ම මේ ධර්මයේ ඒ නිර්මලත්වයට පැහැදිලි වෙනවා. කිසිම දැන් කුමාරසංග මුනිදාස ඒ වගේ ව්‍යාකරණ හසල දැනුමක් තියෙනයි පහළ වුණානේ. ඒ කිසිම කෙනෙක් කියවද බුද්ධ වචනේ මෙන්න මේ වචනේ වැරදි කියලා. එහෙම කාටවත් එහෙම එකවරක් ගන්න බෑ. මේ තරම්ම නිර්මල ධර්මයක් පින්නතුනේ මේ සී සද්ධර්මය. එනිසා මේවා හොඳට හිතට ගත්තාම ඒ ඇති වෙන ශ්‍රද්ධාව කවදාකවත් පරිදි වෙනවද? නෑ. ඒ නිසා දැන් සමහර වෙලාවට එකපාරම අපි පහදිනවා. නමුත් මේ වගේ අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේ කිරේ අවබෝධයෙන්ම පහදුනත් කවදාවත් අපහදිනවද? පුංචි පුංචි දෙයක් කොහේ හරි තැනක සිද්ධියක් වුණාම අර සද්ධාව නැති කෙනා වුණ අපහ වෙනවා අපිය මෙච්චර කල් මේ පන්සල් ගියා වැඩක් නැහැ. නමුත් අවබෝධය කෙරෙහිම පැහැදුනොත් එහෙම වෙනවද? නෑ එහෙම වෙන්නේ නෑ. එතකොට දැන් දැන් අර සරියුත් මහරහතන් වහන්සේ අහන පුණ්‍ය ස්වාමීන් වහන්සේගේ හැවැත්නි ඔබ වහන්සේ බොහෝම හොඳට මේකට පිළිතුරු දුන්නා. ඔබ වහන්සේ බොහෝම හොඳයි. ඔබ වහන්සේ වැනි කෙනෙක් ඇසුරු කරන්ද, ඒ වගේම භජනය කරන්ද, සාකච්ඡා කරන්න ලැබී මට ලොකු ලාභයක් භාගයක්. ඔබ වහන්සේ කවුද? ඔබ වහන්සේ කොහොමද විසුණු වහන්සේලා හඳුන්වන්නේ? ඉතින් මන්තානි පුත්තු පුන්න ස්වාමීන් වහන්සේ කියනවා ඇවැත්නි මගේ නම පුන්න. හැබැයි විසුණු වහන්සේලා මාව හඳුන්වන්නේ මන්තානි පුත්ත පුන්න කියලා. ඉතින් මේ වෙලාවේ සෙල් සාමනාන්ත කියන බොහෝම ශ්‍රේෂ්ඨයි ඔබ වහන්සේ ඉතාම හොඳට දස කතාවස්තුන්ට බැසගෙන මේ කාරණා ටිකට හොඳට පිළිතුරු දුන්නා. ඉතින් ඔබ වහන්සේ වගේ වික්ෂුන් වහන්සේ නමක් දකින්න ලැබීම මගේ භාග්යක් හැටියට සැලකනවා කියලා සරියුත් මහරහතන් වහන්සේ ප්‍රකාශ කළා. පුණ්‍ය ස්වාමීන් වහන්සේ කල්පනා කළා මේ වික්ෂුන් වහන්සේ සුළුපට වික්ෂුවක් වෙන්න බෑ. මොකද මේ දස කතාවක් තුන්ට දැතගෙන බොහොම ගැඹුරෙන් මගෙන් ප්‍රශ්න විකාලා මුන්වහන්සේ සුළුශ්‍රේෂ්ඨ වික්ෂුවක් වෙන්න ඕන. ඉතින් එහෙනම් ඔබ වහන්සේගේ නම මොකක්ද? ඒ වෙලාවේ සරියුත් ස්වාමීන් වහන්සේ කියන මගේ නම උපතිස්ස. හැබැයි විසුන් වහන්සේලා මට සාරිපුත්ත කියලා හඳුන්වනවා. ඒ වෙලාවේ පුණ්‍ය ස්වාමීන් වහන්සේ වදාලා අනේ ස්වාමීනි මේ බුදුරජාණන් වහන්සේ හා සමාන ශ්‍රාවකයෙක් නේද මාත් එක්ක ගිහිල්ලා සාකච්ඡා කරේ. ඔබ වහන්සේ වැනි ශ්‍රාවකෙක් කියලා මම දැනගත්තා නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මා ඉදිරියේ වැඩ ඉන්නේ කියලා මට දැනගත්තා නම් මට කීයටවත් මේ රට වීති ප්‍රතිපදාව නැත්තම් මේ උපමාව වැටහෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කළා. ඒ වැටහෙන්නේ නැහැ කියු පින්නතුනේ මේ වැටෙන්නේ නැතුව නෙවෙයි ඒ තරම් සාරිපුත්‍ර මහරහතන් වහන්සේට තියෙන ගෞරවය උන්වහන්සේ ප්‍රකාශ කළා. ඉතින් වහා මාසයෙන් නැගිටලා සරියු ස්වාමීන් වහන්සේට වන්දනා කරලා කියා සිට මගේ හිත කය වචනේ යම්බදු වරදක් වුණා නම් මට සමා වෙන්න. බලන්න රහතන් වහන්සේලාගේ තියෙන ස්වභාවය. තුන්වහන්සේලාගේ වරදක් වෙනවද නැහැ. නමුත් තුන්වහන්සේලාගේ තියෙන නිහතමානීකම. මේ නිහතමානීකම කියන එක අපි මේ වගේ මේ ධර්ම දේශනාවක් සිද්ධ වෙනකොට ගන්න තියෙන හැම පැත්තකම ආදර්ශ අපි ගන්න ඕන. ඒ නිසා පින්නතුනේ නිහතමානීකම හොඳට පුරුදු කර ගන්න ඕන මේ ධර්මය යනකොට අවංකකමයි නිහතමානීකමයි. අවංකකම නැත්තම් සිල් ගුණ පුරන්න බෑ. නිහතමානීකම නැත්තම් ඒත් නිදන් මාර්ගේ ගමන් කරන්න හරි අමාරුයි. ඉතින් ඒ වෙලාවේ තියෙන අනේ ස්වාමීන් වහන්සේ දකින්න ලැබීම, ආශ්‍රය කරන්න ලැබීම, වදනය කරන්න ලැබීම මට විශාල ලාභයක් කියලා මේ ස්වාමීන් වහන්සේලා දෙනම බොහොම අනුමෝදනාවෙන් යුක්තව මේ දේශනාව මේ සාකච්ඡාව හමාර කළා. ඉතින් පින්නතුනි මේක බුදුරජාණන් වහන්සේත් අනුමත කළා. ඒක නිසා මේක බුද්ධ දේශනාවක්. ශ්‍රාවකයන් සාකච්ඡා කළාට මේක බුදුරජාණන් වහන්සේ නැවත මේක අනුමත කළා මේ දේශනාව. එතකොට පින්නතුනේ දැන් අපිට මේකෙන් ගන්න තියෙන විශේෂයෙන්ම මෙන්න මේ විසුද්ධි හත. විසුද්ධි හත සම්බන්ධව අපි කෙටි හැඳින්වීමක් අවබෝධයක් ඇති කරගන්නවා නම් ඒක බොහෝම වැදගත්. එතකොට දැන් බලන්න පළවෙනි සුද්ධිය තමයි මොකද්ද? සීල විසුද්ධිය. සීලය කියලා කියන්නේ මොකද්ද? සිත, කය, වචනය සංවර කර ගැනීම තමයි සීලය කියලා කියන්නේ. ඒතර පිළිතුරු සීලය කියන එකේ ප්‍රභේද රාශියක් තියෙනවා. නේද? දැන් සීලය ගත්තාම පංච සීලය තියෙනවා. මුලින්ම ඔව් පංච සීලය තියෙනවා. ආජීවත්තමක සීලය තියෙනවා. උපෝසථ අටාංග සීලය තියෙනවා. නවාංග සීලය තියෙනවා. ඊළඟට ගහට දස සීලයේ තියෙනවා. සාමණේර සීලයේ තියෙන උපසම්පදා සීලයේ තියෙනවා. මේ එකක් එකක් ගන්න ටිකක් උසස් වී උසස් වී යනවා. උතුම්ම සීලය තමයි මොකද්ද? උපසම්පදා සීලය. උපසම්පදා සීලය පින්නතුනි උපසම්පදා සීලය කියලා කියන්නේ සීලවලින් තියෙන උසස්ම සීලය. දැන් තව කෙලසුන් නැසූ මහා රහතන් වහන්සේ නමක් වුණා. උපසම්පදාවෙන් වැඩි නම් කෙලෙස් සහිත වික්ෂුවට වඳින්න ඕනේ. බලන්න උපසම්පදාවේ තියෙන ගැඹීරත්වය. කෙලෙස් බිඳුවක්වත් නැති රහතන් වහන්සේ. උන්වහන්සේ උපසම්පදාවෙන් බාලයි නම් අර උපසම්පදාන් වැඩි කෙලෙස් සහිත දිස්සුවට වඳින්න ඕනේ. තරම් උසස් සීලයක් තමයි උපසම්පදා සීලය කියලා කියන්නේ. එතකොට පින්නසෙන් දැන් මේ සීල දැන් අපි කො පංච සීලේ ඉඳලා උපසම්පදා සීලේ දක්වාම කියවනේ. මේ කවර සීලයක් වුණත් සීල විසුද්ධියක් බවට පත් වෙන්නේ කොහොමද? ඉතාමත් හොඳට රැක්කොත් විතරයි. පංචශීලයක් පුළුවන් සීල විසුද්ධියක් කරගන්න. ආදිවට්ටමක සීලෙත් පුළුවන් සීල විසුද්ධියක් කරගන්න. උපසම්පදා සීලෙත් පුළුවන් සීල විසුද්ධිය බවට පත් කරගන්න. උපසම්පදා සීලේ රැක්කත් වැඩක් නැහැ. ඒක පිරිසිදුව ආරක්ෂා කරේ නැත්තම්. ඒකට බලන්න සීලය විසුද්ධියක් බවට ඉතාම පිරිසිදු සීලයක් බවට පත් වෙන්න ඕනේ මුලින්ම. හොඳ සිල්වන්තයෙක් බවට පත් වෙන්න ඕනේ. ඒ නිසා මේ සීලය ගැන හැමදාම බණ අහනකොට මෑත්තන්ට සීලය ගැන අහන්න කාරණා ලැබෙනවානේ. ඒ නිසා පින්නතුනේ මේක හරිය වැදගත් එකක්. මුලින්ම බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ පුජ්‍යලයා හොඳ හික්මිච්ච පුජ්‍යලෙක් වඩපත් වෙන්න ඕනේ. ඒ නිසා සීලය කියන එක ජීවිතේ ලොකු ආභරණයක්. ඒ නිසා සිල්වත් භාවයෙන් කාලයක් හිටියාම ඒ කියන්නේ දැන් මෙයන් තියෙන මොකද්ද රකින්න සීලය පංච සීලය. මේ පංච සීලය පිළිතුරු බලන්න කාලයක් රැකලා මෙයන් රකින්නේ නැහැ කියලා මම කියනව නෙවෙයි. නමුත් පංචශීලයේ කාලයක් රැකලා බලන්න. රැකලා එහෙම අවුරුද්දක් විතර රැකලා බලන්න. අනේ පුදුම සතුටක්. හිතට කියා ගන්න බැරි තරම් පුදුම සතුටක්. මේ පංචශීලයේ රැක්කහම. එතකොට පින්නතුණෝක රැක්කහම බොහොම අමාරුවෙන් මුලින් ටිකක් අමාරු වෙන්න පුළුවන්. හැබැයි කවදාකවත් ආ කැඩෙන්නේ නැහැ. ඒ සීලයේ තියෙන ලොකු ආනුභාවයක්. මොකද දැන් බොරුවක් කියන්නේ නැති කෙනාට බෙල්ල කැපුවා ආය බොරුවක් කියන්න හිතෙන්නේ නැහැ මේ සීලයේ තියෙන හැටි. මත්පැන් බොන්නේ නැති කෙනාට එයා දැන් සීලය එයා නිතර මෙනෙහි කර කර ඉන්නවා නම් එයාට කවදාවත් මත්පැන් බින්දුවක් කටේට යන්නේ තියනවද? එයාට කොහොමවත් හිතෙන්නේ අහෝ මගේ සීලය ඊට වඩා උතුම්. ඒක තියෙන සීලේ තියෙන ආනුභාවයක් ඒක අපි අත්දැකීමෙන් දන්නවා. ඒ නිසා මේ පින්නතුලා හොඳට සිල්වත් වෙන්න ඕනේ. මොකද අපි අවුරුදු දහස් ගාණක් හැම ජීවත් වෙනවද? නෑනේ බොහොම කෙටි කාලයක්. තාම කෙටි කාලයක් මේ කෙටි කාලය ගැන කියන්න අපි හැමදාම බන්ට කියන ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඉතාමත්ම කෙටි කාලයක් තමයි අපි ජීවත් වෙන්නේ. දිව්‍ය ලෝකත් එක්ක සංසන්දනය කරනකොට හරියට චාතුම් මහරජිකේ එක දවසක් වගේ තමයි අපි ජීවත් වෙන්නේ. අනිත් දිව්‍ය ලෝකවල සමහරලාට මේ පැත්ත හැරෙ මේ පැත්ත හැරෙනකොට අපේ ආයුෂ ඉවරයි. නමුත් අපිට මේක වැටහෙන්නේ අපි ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, පරිගැනීමෙන් සදාකාලිකයි කියලා හිතාගෙන ඉන්නවා. නමුත් පින්නතුනි මේ ජීවිතයේ තියෙන අස්තීර ස්වභාවය හොඳට හිතර ගත්තාම හොඳ සිල්වන්තයන් බවට පත් වෙන්න පුළුවන්. මේකට තියෙන ප්‍රධානම දේශය මොකද්ද? අවංක වෙන්න ඕන. අවංක වුණොත් තමයි සිල් රකින්න පුළුවන්. හොඳට මේ පංචශීලය රැකලා බලන්න. පුදුමාකාර සතුටක් මෙයන්ට ලැබෙනවා. දැන් බලන්න පිළිතුරු මේ සීලය කියන එක හොඳට ආරක්ෂා කළොත් නිවන් දකින්න කියන එක බොහොම පහසු දෙයක්. අර සංඝරක්කිත මහරහතන් වහන්සේ බලන්න. උන්වහන්සේ අවුරුදු ගණනාවක් හොඳට සිල් රැක්කා. පුදුම විදිහට උන්වහන්සේ සීලය ආරක්ෂා කළා. ඉතින් මුළු ප්‍රදේශයේම මුළු පලාතේ මාරන්තිලා තිබෙන උන්වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා. හැබැයි උන්වහන්සේ අපවත් වෙන්න කිට්ටු වෙලා යොදුන් 12ක මිනිස්සු ඇවිල්ලා හිටියනේ රහතන් වහන්සේ පිරිනුවන් පානවාද කියලා. ඉතින් උපස්ථායක ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ අද පිරිනුවන් පානවා කියලා. යොදුන් 12ක වට ප්‍රමාණය මිනිස්සු එකතු වෙලා ඉන්න ඔබ වහන්සේගේ පිරිනුවන් පෑම බලන්න. වහන්සේ අපවත් වෙනවනේ කියලා අද පිරිනුවම් පානවා කියලා ආරංචි වෙලා. ඉතින් මොකද ඒ උන්වහන්සේ ඒ තරම් අසාධ්‍ය තත්ත්වෙ හිටියේ. ඒ වෙනාවේ මේ සංඝරත්න ස්වාමීන් වහන්සේ කියන අනේ මම නම් රහතන් වහන්සේ නමක් නෙවෙයි. මම මේ පොහොදුන් වික්ෂුවක්. ඉතින් ඒ වෙලාවේ උපස්ථායක ස්වාමීන් වහන්සේ කියන්නේ ස්වාමීනි මේක දැනගත්තොත් අපේ දායකයෝ පුදුම මේ ධර්මයේ කෙරේ විපිලිසර භාවයක් ඇති වෙයි. මොකද ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා තමයි හැමෝම හිතාගෙන ඉන්නේ. ඉතින් ඒ වෙලාවේ සංඝරත්න ස්වාමීන් වහන්සේ කෝ ආ එහෙමද? මම හැබැයි මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකින්න කියලා හිතාගෙන හිටියේ. මම ඒක නිසා විපස්සනා වැඩිව නෑ කිව්වා. හැබැයි එහෙනම් මට පොඩි අවස්ථාවක් දෙන්න කියලා ඒ උපස්ථායක ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් එළියට යන්න කිව්වා. එළියට යන්න කියලා නැවත ඒ මොහොතේම අර අසුරුසනක් ගහන මොහොත කියලා කියන්නේ. තාම ඉක්මනින්. තත්තර ගානක් කියනකොට ආයෙ කියන්නේ ආ දැන් කියන්නේ කොහොම රහතන් වහන්සේ නමක් කියලා. ඉතින් අර ගෝලයා කියන ස්වාමීන් වහන්සේ මේ මෙච්චර කායික අපහසුතාවකින් ඉඳගෙන මහා දුෂ්කර දෙයක් ඔබ වහන්සේ මේ වෙලාවේ කරේ. ඒ විලාසක නෑ නෑ මේක දුෂ්කර දෙයක් නෙවෙයි. දුෂ්කර දේ තමයි මම අවුරුදු 60ක් අකුරටම සිල් දැක්කා. මේ ශික්ෂාපද 220ත් ඒ වගේම අනුකුඩා ශික්ෂාපද කෝටි ගාණක් තියෙනවා පිනස ලැබිනේ පිටකේ ගත්තාම පාචිත්‍ය පාළි, මහා වග්ග පාළි, සුල්ල වග්ග පාළි කියන මේ ග්‍රන්ථවල අනුකුඩා ශික්ෂාපද කෙලවරක් නෑ. ප්‍රධාන ශික්ෂාව තමයි 220 තියෙන්නේ. මුන්වහන්සේගේ හැම ශික්ෂාපදයක්ම සීල විසුද්ධියක් බවට පත් වෙන විදිහට දැකලා තියෙනවා. උන්වහන්සේට එක මොහොතයි අවශ්‍ය විපස්සනා වඩලා රහත් වෙන්න. ඉතින් උන්වහන්සේ මොහොතේම රහත් වුණා. ඉතින් බලන්න සීලයේ තියෙන වටිනාකම. ඒ නිසා පින්නතුනි සිල්වත් භාවය හොඳට ඇති කරගන්න ඕන. ඒක අත්‍යවශ්‍ය දෙයක් අපේ ජීවිතේට. ඒතර දැන් මේ අත දන්නවනේ සීලේ ප්‍රභේද වශයෙන් මොනවද සීලේ? චතුපාරිශුද්ධ සීලේ සඳහන් වෙනවා. චතුපාරිශුද්ධ සීලය කියලා කියන්නේ මොකද්ද? පාතිමොක්ඛ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සම්නිසිත සීලය. ප්‍රාතිමොක්ඛ සංවර සීලය කියලා කියන්නේ ඔය කියපු ප්‍රාතිමෝක්ෂය සඳහන් වෙන විනය පිටකේ සඳහන් වෙන ශික්ෂාපද ආරක්ෂා කිරීම. ගිහියන් නම් මේ අත්තු පංච සීලය ආරක්ෂා කිරීම තමයි ප්‍රාතිමොක්ඛ සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය මේ මනස මෙන්න මේවා ආරක්ෂා කරගැනීම. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේවට තමන් කැමති විදිහට ගොදුරු වෙන්න නොදී ආරක්ෂා කර ගැනීම තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. දැන් ඇහැට රූප දකිනකොට අපි මොකද කරන්නේ? ඒකට එක්ක ඇලීමක් ඇති කරගන්නවා, කො ගැටීමක් ඇති කරගන්නවා. එහෙම බෑ. ඉන්ද්‍රියන් හොඳට සංවර කරගන්න ඕන එකක් සීලයක් වෙන්න තුනේ. දැන් හොඳට ශික්ෂාපද ටික රකින්න පංච සීලය. නමුත් ඉන්ද්‍රියන් කිසිම සංවරයක් නෑ. එයා උන්න එන එන දේවල් ගන්නවා. ඇහැට හොඳ රූපයක් දැක්කම හොඳටම ආස කරනවා, ඒකට බැඳෙනවා. ඒක ලබා ගන්න දඟලනවා. නමුත් සීල කැඩෙන්න හිතින් ලොකු සටනක්. ඊළඟට කණිමුත්තේ සද්ධාන ආ මේ සින්දුව නම් හරි ලස්සනයි. ඇයි? ඒක ඉතින් දෙවතාව තුන් වතාව අහනවා. ඊළඟට මොනවා හරි Taman කැමති දෙයක් තියෙනවා ඒක අහනවා. හරි මොකද එයාට සංවරේ නැහැ. නමුත් සීල කැඩෙනවද? පංච සීල කැඩෙන්නේ නැහැ. නමුත් හිත ඇතුලේ බොහොම ලොකු ප්‍රශ්න ගොඩක්. ඒ සීලය රැකුණා කියලා බෑ ඉන්ද්‍රිය සංවරෙත් තියෙන්න ඕනේ. ඉතින් අපේ අර සීලය රකින්නකොට ඉන්ද්‍රිය ක්‍රමානුකූලව එකපාර බෑ. මොකද සංසාරේ ඕවමනේ පුරුදු කරලා තියෙන්නේ. ඕවා තමයි අපි දිගටම පුරුදු කරලා තියෙන්නේ. මහා ගඟක් පහළට ගලන්න ලේසි නේද? ඉතින් කවුරුත් කරන්න දෙයක් නෙමෙයි. නමුත් ඔය ගඟ උඩට හරවන්න ලේසිද? ලේසි නෑ. මේකනේ දැන් බලන්න උඩින් ගිය තාපසයෝ. නැවත බිබින් ගියේ මොකද? මේවා සංසාරේ දිගටම පුරුදු කරලා තියෙන අපි හැමෝම මේවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ මේවා ආරක්ෂා කරන දත්මිටි කාගෙන හරි කමන්නේ මේවා ආරක්ෂා කරගන්න කියලා කියන ලොකු සැනසීමක් අපට ලැබෙන නිසායි. ඒ නිසා මේ ඉන්ද්‍රිය සංවරය අනිවාර්යෙන්ම අත්‍යවශ්‍යයි. ඒක තමයි දෙවෙනි සීලය. ඊළඟට පිළිසෙන ආජීව පාරිශුද්ධ සීලය. මේ ජීවිකාව අපේ ජීවිකාව දිසානේ අපි හැමදේම කරන්නේ. ඉතින් ඒකට පැවිද්දන් හැටියට අපිටත් අපේ ජීවිකාව වෙනුවෙන් බොහොම පිරිසුදුව ලැබෙන දෙයක් තමයි අපි පරිහරණය කරන්න ඕන සිව්පස්සේ. මේ අත්ව ගිහියන් හැටියට මේ ජීවිතේ මේ ශරීර කුඩුව පවත්තන්න බලන්න අපි කී දෙනෙක් බොරු කියනවද? කී දෙනෙක් මිනී මරනවද? කී දෙනෙක් මත් වතුර විකුණනවද? ආයුධ විකුණනවද? මොකද මේ? මූලික පරමාර්ථය මොකද්ද? මේ ශරීර කුඩුව පවත්තන්න. එහෙම පවත්තලා හරියයිද? නෑ. පංචශීලයේ සමහරවල් රැකෙන්න පුළුවන්. දැන් අපි හිතමු මත්පැන් විකුණන මනුස්සය එයා බොන්නේ නැහැ. එයා මත්පැන් විකුණන හැබැයි පංචශීල රකින්නවා. නමුත් ඒක හරියයිද? ඒක හරියන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි මෙන්න මේ ආදීව පාරිශුද්ධිය තමන්ගේ ජීවිකාව දෙසා එක එක අධර්ම වෙලඳාම අධර්ම නිකන් බොරු කී පංචශීලයේ කඩලා ධනෙ හම්බ කිරීමෙන් යුක්තව ජීවත් වෙන එක හරියන්නේ නැහැ. ඒක ආදීව පාරිශුද්ධ සීලය නෙවෙයි. නමුත් අපේ ජීවිකාව පිරිසිදු වෙන්න ඕන. බොහොම ධාර්මික වෙන්න ඕන. ඊළඟට සත්‍ය සම්නිෂේ සීලය කියලා කියන්නේ ඒක පැවිද්දන්ට තියෙන දෙයක්. අපි මේ සිව්පසේ ගන්නකොට ඒක අපි මොකද කරන්න ඕන? ඒක ප්‍රත්‍යක්ෂාක් නුවණින් අපි ගන්නට ඕන. ප්‍රත්‍යක්ෂා නුවණින් ගන්නට ඕන මම මේ ජීවරේ පරිභෝග කරන්නේ මම මේ ආහාරය ගන්නෙ ඊළඟට මම මේ හැම දෙයක්ම කරන්නේ මගේ ජීවිතේ පවත්වා ගැනීම පිණිස. හැඟතර කරගන්න නෙවෙයි මේ රූපේ ලක්ෂණ කරගන්න නෙවෙයි එහෙම පැවිද්ද හිතන්න ඕන. එහෙම පැවිද්ද හිතුවේ නැත්තම් මොකද වෙන්නේ? එයා දායකයන්ට නායකාරයෙක් වෙනවා. කොච්චර සිල්වත් භාවය තිබුණා හරියන්නේ නැහැ. ඒකනේ මහානකම හරි අමාරුයි කියන්නේ. දැන් මහානකම දැන් කොච්චර සිල්වත් වෙටියත් මේ ප්‍රත්‍යක්ෂාව හරියට කරේ නැත්තම් මොකද වෙන්නේ? අර දායකයාට නායකාරයෙක් වෙනවා. ඒ නිසා පින්නතුනේ මේ පැවිද්ද කියන එක බොහොම ගැඹුරු එකක්. ඒකෝර දැන් මේ ඇත්තෝ උනත් දැන් පොයදාර සිල් සමාදන් වුණා. දැන් කවුරු හරි අපිට ප්‍රත්‍ය දෙනවනේ ඒ වෙලාවට හිතන්න අනේ මම මේ ආහාරය ගන්න මගේ මේ ශරීර කුඩුව පවත්ත ගන්න. රූපේ ලස්සන කරගන්නවත්, අඩුතැන් පුරව ගන්නවත් ඒ මොකටවත් නෙවෙයි. මේක පවත්වා ගන්න කියලා අපි හිතන්න ඕන. එහෙම හිතනකොට තමයි ඒක ප්‍රත්‍යක්ෂාවක් බවට ඒකපත් වෙන්නේ. එතකොට පින්නතුනේ දැන් ඔන්න බලන්න සීල විසුද්ධිය විතරයි අපි දැන් යන්තම් කියාගෙන ආවේ. මේ කාල වේලාවත් ඉක්ම ගිහිල්ලා. එතකොට පින්නතුන් දැන් සීල විසුද්ධිය ඒ විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ඒක විසුද්ධිය අපි ඉතුරු ටික අපි කෙටියෙන් මතක් කරන්නම්. එතකොට දැන් බලන්න මේ මේ සීල විසුද්ධියේදී මතක තියාගන්න ඕන ඒ මොකද මේ අපිට මූලික දේවල සීල විසුද්ධිය ඒකයි මම ටිකක් වැඩියෙන් කිව්වේ. දැන් මේ සීලය අර අකණ්ඩ අච්චිද්ද අසබල අකම්මාස දුදිස්ස විඤ්ඤූපසත්ත අපරාමත්ත සමාධි සංවත්තනික කේන්දර රකින්න ඕන. ඒ කියන්නේ පින්නතුනේ දැන් මේ සීලය මොන සීලයක් වුණත් කමන්නේ. දැන් මේ හැත්තන් තියෙන පංච සීලයනේ. මේ පංච සීලය ඔන්න මුලින් කැඩෙනවා අගින් කැඩෙනවා. එහෙම රකලා බෑ. මැදින් කැඩෙනවා. නැත්තම් තැන් තැන් වලින් කැඩෙනවා. නිකන් අර කබර ගොයාලා වගේ තැන් තැන් වලින්. එහෙම බෑ. එහෙම සීල රැකලා හරියන්නේ නැහැ. ඊළඟට නුවණ තියන අය වර්ණාසන්න සීලයක් බවට පත් වෙන්න ඕනේ. ඊළඟට ඔය එක එක දේවල් ලබා ගන්න අනේ මට අහවල් දේ ලැබේවා කියලා සිල් දකින්න එක හරියයි. ඒක තෘෂ්ණාවෙන් යුක්තයි. ඊළඟට මගේ සීලය තමයි උතුම් කියලා අනිත් අය සීල ඔක්කොම දුස්සීලෝ කියලා ඒකම සීලයක්වත් මොකද වෙන්නේ? ඒක මාන්නේ වැඩෙනවා. ඊළඟට එක එක දෘෂ්ටි දැන් සමහර මේ ගියයගේ පුදුම දෘෂ්ටි තියෙනවා. අපේ ওই විහාරස්ථානටත් එක මහත් එක්ක ආව මේ මහත්මේ පොළව හරන්න කැමති නැහැ. ඒක සීලේ කැඩෙනවා කියලා. ඒක දෘෂ්ටියක් වෙනවා. පොළව පොඩ්ඩක් ගිහියෙකුට උපසම්පදා බිත්තුවකට නම් පොළව හරන්න බෑ. නමුත් මේ පන්සිල් රකින්න අයට මලක් හදන්නෙත් නැහැ. මොකද එයා උපසම්පදා සිල් රකින්නවා ගිහියෙක් වශයෙන් ඉඳගෙන. ඒක හරියන්නේ නැහැ. ඒක දෘෂ්ටියක්. ඒක සීලබ්බත පරාමාසයක්. එහෙම කළ වැඩක් නැහැ. ඒ නිසා දෘෂ්ටි වලට ගන්න නැතුව බොහෝම පිරිසුදුව නිවන පතාම රකින්න සීලය තමයි සීල විසුද්ධිය කියලා කියන්නේ. ඒ නිසා අපි මේ පින්නතුලා මේ සීල විසුද්ධිය ආරක්ෂා කරගන්න නැත්නම් මේක හොඳට සුරක්ෂිතව සීලයේ විසුද්ධිය බවට පත් කරගන්න අද අදිෂ්ඨාන කරගන්නට ඕනේ. ඊළඟට චිත්ත විසුද්ධිය කියන්නේ හිතේ චිත්ත සමාධිය, ධිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ මේ මම වගේ කියන හැඟීම නැති කර ගැනීමට පිළිම නාම රූප පිළිබඳ යථා ස්වභාවය ඇති කර ගැනීම කාංකා විතරණේ සුද්ධිය කියන එකේ නාම රූප සම්බන්ධව තියෙන මේ සැකේ දුරු කර ගැනීම ඊළඟට මග්ගා මග්ගේ කියන යායතු මග නොයායතු මග තේරුම් ගැනීම පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ අර නව මහා විදර්ශනා ඥාන ලබා ගැනීම කියන්නේ විදර්ශනාවේ සියුම් ස්වභාවයට පත් කර ගැනීම ඊළඟට ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ සෝතාපන්න සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මේ උත්තරීතර තත්වයටපත් වීම තමයි ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ. නමුත් පින්නතුනි අපි මේ මේ ධර්ම දේශනාවකදී අපි මේ නැවත මේ විසුද්ධි හත විතරක් විතර කරන. ඒකට මේ අත්තන්ට ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබේ. ඒ නිසා අද ඊ타මත්ම සතරටපත් වන්නට ඕන. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ මුල්ලේරියාව හිඹුටානේ ඒ පින්වත් අංක 121 නිවසේ පදිංචි W H ගේ මුද්දුව ඉස්ලාමික ගුරු මාතාව තමයි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ. විශේෂයෙන් මේ ගුරු නෑනියන් බොහෝම සතුටට පත්වන්නට ඕන ධර්මයේ බෙදා දීම අමෘතයේ බෙදා දීම. ඒ නිසා මේක සුළුපටු පින්කමක් නෙවෙයි මේක අනාදිමත් සංසාරේ මේ පින්වත් නෑනියන්ට ධර්ම අවබෝධයේ පිණසම හේතු වෙන මහා පින්කමක් කියලා සතුටට පත්වන්නට ඕන. ඒ තුමීක විශේෂ බලාපොරොත්තු රාශියක් තියෙනවා. ඒ 81 වෙනි සපුරන DMB මුද්දුව ගුරු පියාණන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම. එනිසායි මහත්මාණන්ට නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වසරකට පමණ පෙර අපවත් වී වදාළ තිඹුටානේ දිනේන්ද්‍රාරාමාධිපති අතිපූජනීය මුල්ලේරියාවේ චන්ද්‍රසිරි නායක ස්වාමීන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම මහරගමන් පමුණුව පාර 7 වෙනි පටු මගේ පදිංචිව සිටි වසර දෙකකට පමණ ප්‍රථමයෙන් අභාව ප්‍රාප්ත ජයසෝමද සිල්වා ඒ මහත්මාණන්ට පින් අනුමෝදන් කිරීම. ඒ වගේම මෑණියන් නමින් මිය පරලෝකියා වූ සියලුම මව්පිය ආදී ගුරුවරු ආදී සියලුම ඥාති මිත්‍ර ආදීන්ට පින් පැමිණවීම. ඒ වගේ විදේශගත සේවයේ නියති වාසය කරන වෛද්‍ය රන් මුද්දුව පුතුණුවන්ට සහ වෛද්‍ය සම්පා දානකී දියණියට සහ වර නිදු නිවුරු සර කුඩා පුතුණුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ පවුලේ සෑම දිනාටම සෙත් ශාන්ති ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම බෞද්ධ නාලිකාවේ ගරු සභාපති සාමිද්‍රයන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ දීර්ඝාසි ප්‍රාර්ථනා කරනවා. එනිසා මේ මුද්දුව ඒ විශ්‍රාමික ගුරු මාතාව විශාල සත්පුරුෂ සංකල්පනා රාශියක් ඉදිරිපත් කරගෙන යද මේ පින්කම සිද්ධ කරන්නේ. එනිසායි මෑණියන් නමින් මේ පරිලෝකියාවේ චන්ද්‍රශ්‍රී නායක ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ ඒ සියලුම මහ සංඝයාට ඒ වගේම සියලු ඥාතීන්ට ඒකාන්තයේ මේ පින් පෙනේවා. ඒ සෑම දිනාට මේ පින් නිවන් පිණිස වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විදේශගතව සිටින මේ වෛද්‍ය පුතුණවන්ට දියණියට ඒ වගේම කුඩා දරුවා ඇතුළේ සෑම දිනාටම ඒකාන්තයෙන් මේ පින සෙත් සාන්ති පිණිස වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සියලු සත්ත්ව ප්‍රජාවට මේ කුසල් පිනේවා සියලුම සත්ත්වෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා පාරමී පුරා නිවන් අවබෝධ කරගනිත්වා කියලා අපි හැමට පින් අනුමෝදන් කරනවා. හොඳයි මේ විදිහේ ප්‍රාර්ථනා ඇති කරගෙන අපි සෑම දිනාටම ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක්, අපේ සංපයෝගයක්, ප්‍රවිප්‍රයෝගයක් ඉච්ඡා විකාති දුකක් පංච උපාදානස්කන්ධ දුක්ඛ බිඳු මාත්‍රයක්වත් නැති සියල්වෙන් වෙන් වූ අජාති අදර අවියාදි අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් කරගන්ට ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා පිටුවා ගනිමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරංගක්ඛන්තු දේශනං තිරංගක්ඛන්තු මං පරන්ති